මේ පස්සම්බයං කියන මට්ටමට යනකොට ඒ යෝගාවචරයාගේ දක්ෂකම කොච්චරද කියනවනම් ආස්වාද ප්‍රසවාසයේ බල බල අිනකොට සද්දයක් ඇහෙනවා. නමුත් ඒ සද්දේ තියෙද්දි ආස්වාද ප්‍රසවාසයේ හිත පවත්වන්න පුළුවන් තරමට Taman දක්ෂකම ඇති කරනවා. තමාට හිතවිලි වගේකට හිත කොකිත වෙච්ච ගතිය දැනෙනවා. නමුත් ඒ හිතවිලි අන අතරමැදත් හුස්ම තියෙන බව අල්ලා ගන්න පුළුවන් තත්ත්වයක් එනවා. තමාට වේදනාව දැනෙනවා. මේ ධනේශී වේදනාව වැඩි වෙවි වැඩි වෙවි එනවා. පිස්සනම් ඒකට හිත කලබල කරගෙන කොයිදියව මාරු කරන්න නැත්නම් නැගිටලා යන්න හිතුවට පළපුරුදු යෝගාවචර දැනගන්න වරින් වර දැන් මම වේදනාව ඉන්නවනේ කොහොමද ওই වේදනාව ඉන්න ගමන් මට ආනපන බලන්න බැරිද කියලා විප්ලවකාරී අදහස් එනවා බලනකොට එතකොටත් ආනාපානෙ තියෙනවා ආන්නේ විදිහට මේ බාහිර ද්විතීය අරමුණු අමතර අරමුණු එද්දි තමන්ගේ මූල කර්මස්ථානට නැවත නැවත වරින් වර ඇවිල්ලා බලන්න පුළුවන් තරමට හිතේ මේ සෙල්ලක්කාර ගතියක් වැඩෙනවා එහෙම වැඩිලා තව ඉස්සරහට යනකොට අන්තිමට ਸਰුවචනාංශේ දේශනා කරනවා රාහුල ස්වාමීන් වහන්සේට හොඳට ආනාපානය කරලා තියෙනවනම් මරණ මොහොතේදී මේ මගේ අන්තිම ප්‍රස්වාසයයි කියලා යන හුස්ම ටික සතියෙන් ගත කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ ජීවිතයේ තියෙන ප්‍රධානම අභියෝගය ආවත් ආනාපානේ පාවා දෙන්න නැතුව යන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ ඉස්සලා ඉස්සලා පොඩි හිතවිල්ලක් ආවට, සද්දයක් ආවට, වේදනාවට ආනාපානේ පාවා දෙන්නේ නැතුව නැත්නම් ආනාපානේ නතර කරන කරගෙන ගියොත් තමයි තේරෙන පටන් අර ගන්නවා මේ බාධක කරදර තිබුණ හුස්ම ගැනීමේ වැඩපිළිවෙල යනවා. අපිට ඕනේ නම් ඒකට අවධානය දෙනවා වෙනුවට ඒක ඉන්න ගමන් වරින් වර ඇවිල්ලා හුස්ම බල්ලා යන්න පුළුවන්. ඒ කිරිල්ලෙන් ද්විතීයි ආරමුණ බාධා කරලා මූල කර්මස්ථානයේ යාලු කරගන්න, දියුණු කරගන්න, ඒ යනවා සතිය පවත්තන්න හැම වෙලාවෙම ඉඳ තියෙන බවට තේරුම් ගන්නේ හුඟක් වැටිලා වැටිලා වැටිලා වරද්දලා වරද්දලා වරද්දලා නැවත නැවතත් උත්සාහ කරන කියලා. එතකොට කියන්න පුළුවන් සබ්බකාය පරිසංවේදී කිව්වහම අපි මේ උපමාවකට ඒක ගුරුවරයෙක් කියලා තිබුණා අපි ගේ යටට ගියා. පොල් ගෑවත්, හාල් ගැරුවත්, කුඹුරක් කෙටුවත් කොයි දෙයකටවත් ආශාස ප්‍රසවාසය නතර කරන්න. ඒ බව දන්නවනම් අපිට පුළුවන් ඒ වැඩේට හිත ටිකක් දීලා පුරුදු කරලා අපි කුඹුරක් කොට කොට ඉන්න ගමන් පොල් ගහන ගමන් හාල් ගරන ගමන් මේ වැඩේ දැන් යනවනේ බැරිද අපිට ආනාපානට යන්න කියලා නැවත නැවත පරීක්ෂා කරලා බලනකොට තේරෙනවා බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන්නේ ආනාපානය කියන්නේ ඉච්ඡානුක පේශී අනිච්ඡානුක පේශීන් කියන දෙකෙන්ම කරන වැඩක්. සචේතනිකව අචේතනිකව දෙකෙන්ම කරන වැඩක්. ඒ නිසා කොයි වැඩේ ගියත් ඒක බාහිර අමතර දෙයක් ආනාපාන නම් අමතක වෙන්නේ ඒකට උපමාවක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තිබුණා සද්දන්ත කුලයේ ඇතෙක් වුණත් ඒ ඇලිය වතුරට බැස්සත් බුදියා ගත්තත් කවම දාකවත් හොඳේ පාග ගන්නෑ කියලා. මුඩේ වහගත්තොත් අලියට පෑගුණා වගේ අලිය අමාරුක වැඩ. අපි පෑගුවා වගේ නෙවෙයි අලියට පෑගෙච්චාම මේ සද්දන්ත කුල යතා කියන්නේ ලෝකෙින් ලොකුම සතා. ඌ කවදාකවත් Tamange ඔඩේ පාගන්නේ නැහැ. කියන මොකද එතකොට හුස්ම ගන්න බැරුව මැරලා යනවා. ඒ වගේම යෝගාවචරය තානාපානේ ප්‍රසස්ස தත්ත්වයට අරදී වඩලා ටික ටික ටික දියුණු වෙනවයි කියලා කියන්නේ එච්චරම හොඳම தත්ත්ව නැතත් ආනාපානේ දිගට තියෙනවා. තියෙන්නේ මේක බලන්න පුළුවන් කියන විශ්වාසය තියෙන එකයි. ওই කොයි කටයුත්ත කිරුවත් හුස්ම ගැනීමල සිදු වෙනවා කියන විශ්වාසය එනකොට සාමාන්‍ය ගැමි මට්ටමින් කියාකි සබ්බ කාය පරිසංවේදී හොඳට හුස්ම කරදරයක් නැතිලා හුස්ම මුලමඳම හොඳට බලතැයි. අනික කොයි වෙලාවෙත් හුස්ම තියෙනවා කියන විශ්වාසය ගත්තාම යම් දවසක ආනාපාන විශ්වාස කරන්න පටන් ගත්තොත් ඔය ඊට අමතර වෙන හැම බාධාවකටම ඒ කියන්නේ විතක් උපච්ඡේදේ පිණිස ආනාපානේ පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ආනාපානේ වඩන ගමන් හිත පිටින් එන දේවල් වලට ඉසాత වැදගෙන අඬනවා. අනීමට භාවනා කරන්න බෑ සද්ද ඇහෙනවා. මට හිතවිලි එනවා. මට වේදනාව එනවායි කියලා. මුත් ඒකේදී පුරුදු කරන පුරුදු කරන ගියොත් අපිට අන්තිමට තේරෙයි. ඇත්තටම මේ සද්දවලට අපි බාධා කරලා තියෙනවා මිසක සද්ද අපිට බාධා කරලා නැහැ. මේ අහකන සද්ද ඔළුවේ දාගෙන මට බැන්නා මට ස්තුති කිරුවා කියලා අපි මේ අහකන් අයි තමයි දාගෙන තියෙන ඔඩොක්කේ. වේදනක් තියෙන්නේ ඇවිල්ලා යන්න. අපි තමයි මේ වේදනාවට මල් මාලා දාලා නතර කරගෙන තියෙන්නේ. හිතවිලි තිතට ඇවිල්ලා තියෙන ඇවිල්ලා යන්න ඒ නිසා ආනාපානය හොඳට විශ්වාස කරන කෙනාට තේරෙනවා ඒව ආපු ඒවා කරේ දාගත්තේ අපි. ඒ නිසා අපේ කටුරුන්දී ඥානන්ද ස්වාමීන් ඉන්න කාලේ ඒ ස්වාමීන් වහන්සේ 21 කුටි වැඩ හිටියේ. එතකොට අපි ගියාම එක දවසක් මට මතකයි කියනවා සමහර වෙලාවල් වලට මොනවා හරි එකක් හිතුව දෙයක් සිද්ධ වෙච්ච නැත්නම් දිගින් දිගට හිතවිල්ලක් එන්න පටන් අර ගන්නවා පශ්චාත්තාප හිතවිල්ලක් ඉඳ ගන්න දෙන්නෙත් නැහැ සක්මන් කරන්න දෙන්නෙත් නැහැ හරි වෙහෙස කරන. ඉතින් එතකොට සක්මන් කරනවලු මේ සක්මන් කරන ගමන් කියනවලු ඇසේ රූප නොරැඳේ කනේ ශබ්ද නොරැඳේ හිතේ හිතවිලි නොරැඳේ කිය කිය සක්මන් කරනවා මේව රඳවගන්නේ අපි තමයි ඒව එන්නේ යන්න අපි මේ ආනපනේ පැත්තක තියලා අර ගොල්ලන්ට බුලත් අතක් දීලා වන්දනා කරලා තේ එකක් අහට එකක් බීලා දීපුවාම ඉතින් අර හිතවිලි ඇවිල්ලා පිටායකට කබල් ඇරිංග ගත්තා වගේ මුත්තා බලනවාන් කියලා පදිංචි වෙනවා ආනාපාන විශ්වාස කරන හිතියොත් මේ හිතවිලි ඇස්සේ ඉන්න පුළුවන් කිය ඒක දිනපු දවසේ තේරෙනවා ඒගොල්ල ආගන්තුකයි ආනාපානෙ තමයි gedara නිවැසියා. අපි මෙතෙක් කල් කිව්වේ මොකද නිවැසියා එලවලා දාලා අර පිටින් එනාට පැන දීලා තීන් අහ කියන්නයි දාගෙන කනවා කනවා කනවා කියලා කෑ ගහන එක තමයි. සබ්බකාය තත්ත්වයට ගියාට පස්සේ මෙන්න මේකේ මේකට විකල්පේ තේරෙන්න පටන් ගන්නවා. ඔය කවුරු ආවත් ආනාපානෙ තියෙනවා පිවිහින් ඈදිදියට බොරදී එකතු කරගෙනයි තියෙන්නේ. එදාට තේරෙන පටන් අර ගන්නවා ඕන තැනක ඕන ඉතිවක ඉඳගෙන සතිය පිහිටවන්න පුළුවන්. සමාධිය නම් ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. සතිය පිහිටවන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙච්චාම යෝගාවචරයේ කියන නමට ගැලපෙනවා. එතකොට මරණ මොහොතේ වුණත්, අබැග්ගයක් සිද්ධ වුණත්, සතුටක් ආවත් අපි නිතරම ආනාපාන හිත දාන්න පුරුදු කෙරුවොත් ඒකේ තියෙන අර දැඩි කම්පන ගති, අස්තුලෝක ධර්මයේ කම්පා වෙන ගති අඩු කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා සරුවත් දේශනාවේ සඳහන් වෙන්නේ විතක්ක උපච්ඡේදනයේ පිළිබඳ අපිට ඇති වෙන මේ දැඩි මේ විතර්ක බාධාව නැති කිරීමට හොඳම දේ ආනාපානේ. ඒසඳ කරන්න තියෙන්නේ පහසුකම් යටතේ වඩන්න ඕනේ. වඩලා වඩලා ටික ටික අපහසුකම් යටතේ පුරුදු කරලා බලනකොට අන්තිමට ආනාපානේ ආනාපානේ විසින්ම නැගිටලා හිටින තත්යකට එනවා. ඊගාවට ප්‍රශ්නයක් අහනවා මේ සියලු ක්‍රියාවන් සිදුවීමේදී ආනාපාන නිමිත්ත අඛණ්ඩවම තිබිය යුතුමද කියලා. වෙන විදිහකට මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් ආනාපාන සති භාවනා කරන්නේ නැති වෙලාවේ මැරෙන්නේ නැද්ද කියලා. මැරෙන්නේ නැහැ. අපි භාවනා කරන්නේ නැතත් ආනාපානෙ තියෙනවා. මොකද ආනාපානෙ නිමිත්ත කියන වචන මෙතන ගත්තාම ඒකටත් අර්ථ දෙකක් සාමාන්‍ය ආනාපාන නිමිත්ත කියලා හුඟව දෙනෙක් හඳුනන්නේ ආලෝක නිමිත්තට. ඒකට කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. නමුත් ප්‍රතිසම්මිදා මාර්ගයේ සාරිපුත්‍ර සාන්තය සඳහන් කරනවා ආනාපානෙ හැපෙන තැනටත් නිමිත්ත කියලා කියනවා. ඉතින් මේ නිමිත්ත හැමදාම තියෙනවා තමයි. අපි ඒක බැලුවද නැද්ද කියන එක වෙනම දෙයක්. ආනාපානෙ හැපෙනවා නම් හැපෙන තැනක් තියෙනවා. මෙන්න මේකට පුරුදු කරනවායි කියලා කියන්නේ හිත හැම වෙලාවෙම මම දැන් මෙතන කියන තැනට ගන්න මේක ලකුණක් කරගන්න. අපේ හිත හැම වෙලාවෙම බාහිරයකට යොදන්නේ රූප සද්ද දිගේ. නමුත් ආනාපාන නිමිත්ත හොඳට පුරුදු කරගත්ත කෙනාට මුන්න කරදරයක් ආවත් ඒක පාරට හිත අර කෝල ගතියට පනිනවා. කෝඩු ගතියට පනිනවා. නමුත් පුරුදු කරපේකන ආයෙත් හිමීට ගෙනලා ආනාපානෙ තැම්පත්. තැම්පත් කරන්න කරන්න කරන්න අන්තිමට තේරෙනවා ඒක නිකන් මේ වාහනයක තියෙන ෂොක් අබ්සෝබරයක් වගේ කියලා. වාහනේ වලකට වැටුනට ඒ shock absorber ඒ බර අරගෙන ගමන් කරන මගීන්ට නොදැනෙන්න shock එක ගන්න. ඒ නිසා ආනාපානේ shock absorber එකක් වගේ එන ඔක්කොම වෙහෙස ඒකට අරගන්නවා. හිතට වෙහෙසක් දෙන්නේ නැහැ. හිත මේ ඒකාකාර පස්සද්ධි ගමනක ගෙනියන්නේ ආනාපානේ පුදුම විදිහේ ඒක ලීසිතලක් වගේ බ්ලුබ්‍රිගේටර් එකක් වගේ එහෙම නැත්නම් shock absorber එකක් වගේ ඉතින් ඒක දැන් හොඳට පෙන්වන ඔය බ්ලඩ් ප්‍රෙෂර් එක ආපුවාමයි heart attack වලටයි ආනාපාන දෙන්නෙම ඒක තමයි අර එන තද ෂොක් එක ගන්න ආනාපානට තමයි. පුදුමාකාර මේ කුෂන් කරන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි ඒ කියන්නේ සාමාන්‍ය මේ නුපුහුණු ආනාපානේ හුඟා දුෂ්කරතාවයටදී පුහුණු කරපු ආනාපානේ පුදුම විදිහේ මේ ඇතුළත ප්‍රතිශක්තියක් වඩන ගම බාහිරෙන් එන විවිධාකාර සංඥා වරණාවශෝෂණයකට ලක් කරනවා. පෙරලා ගන්න පුළුවන් තත්වයකට ඇති කළා දෙනවා. ඉතින් ඒ නිසා කියනවා ආනාපානය හැම මේ 11 ආකාරයකටම පුරුදුකරනද පුරුදු කෙරුවොත් ජීවිතයකට එන්න පුළුවන් ඕනෙම ලාභයක් පාඩුවක් ජයග්‍රහණයක් වැරදිල්ලක් දුකක් සැපක් ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් එනවා කියලා. ඉතින් ඒක නිසා දැනට මේ වෙනකොට ඒ භාවනාව රෝගසුව කිරීමේ තියෙන වෛද්‍ය විද්‍යාත්මක පරිශන වල පෙන්ලා තිනවා මොන්නම විදියකින්වත් side effects සහ after effects කියන බටේර වෛද්‍ය රසායනික ද්‍රව්‍ය ගත්තාම කොහොම කරක්වත් ඒකේ පසු ප්‍රතිඵල තියෙනවා අතුරු ප්‍රතිඵල තියෙනවා. ආනාපානෙන් තාම මොකක්වත්ම වාර්තා වෙලා නැතිලු කවදාකවත් ආනාපාන කරන කෙනාට මේ අතුරු ප්‍රතිඵල සහ පසු ප්‍රතිඵල මොනවාක්වත් නැහැ. ඉතින් ඒ තරම්ම මේ ස්වභාවික දෙයක් කිසි දෙයක් කිසිම දෙයක් විකෘතියටපත් කරන්නේ නැතුව තියෙන එක මතම අපි ළඟම තියෙන එකමයි ප්‍රයෝජන ගැනීමක් තියෙන ඒ නිසා දැනට මේ මේ පිළිබඳව පරිශන කරන අය විශ්මයටපත් වෙලා තිනවා ඒගොල්ලෝ හොයනවා පුළුවන් තරම් මේ ආනාපාන කිරීමෙන් එන්න පුළුවන් විකෘති ඒක සර්වඥ දේශනාවේ සඳහන් කරලා තියෙනවා ඔය විනය පිටකෙදී ආනාපාන සතිය ආනාපාන සති භික්ඛවේ භාවිතෝ බහුලීගතෝ අසේචන කෝච සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච කිය. ආනාපාන සතිය වහනා කෙරුවොත් සාන්තමයි ප්‍රණීතමයි අසේචන කෝච මොන්නම දෙයක්වත් පිළියෙල කරන්න ඕනේ තියෙන කීම වැඩගන්තිය. සුකෝච විහාරෝච එන්න එන්න සුඛ විහරණයක් කියලා. අනිකුත් සෑම භාවනා අරමුණකින්ම විකෘති එන්න ඉඩ තියෙනවා. අසුභාවනා කරන අයට මේ මලකුණු ඒ වගේ දේවල් පෙනිලා හීනෙන් බය වෙනවා, දොරක් අයින්කොට ඉස්සරහා පේනවා වගේ දේවල් පේනවා. ටික භාවනා කරනකොටත් එනවා. ඉතින් ගියාම බුද්ධානුස්සති කරන අයට බුද්ධ රූප පේනවා. ආනාපාන සති විතරේ මොනවත් නැහැ. කිසිම විකෘතියක් කරන්නේ නැති භාවනාව. ඒ නිසා මේ සර්වතෝ බද්ධයි. මොකද වෙලා තියෙන අනෙක් හැම අරමුණට වැඩිය සියුම්. නිකන් හුඟා ප්‍රසත තත්ත්ව දීලා මේක පුරුදු කරගත්තොත් අසීමිත ප්‍රතිඵල ලබා දෙන දෙයක්. අපි මේ ප්‍රශ්නේ තෙන් ඉක්මනවා ඊගා ප්‍රශ්නෙට යනවා. ගරු ස්වාමීන් වහන්සේ පරියන්කේ ආනාපාන සති භාවනා කරගෙන යන විට හුස්ම රැල්ල නොතේරී ගොස් සීත සතිමත් වේ ධාතු ගුණ මත වෙන බව විටින් විට තේරේ වායු ගුණයේ පැද්දෙන ස්වභාවයත් තේජෝ ගුණයේ ඇඟ රත් වීම සිසිල්වීම දහඩි දැමීම ආදීනුත් තේරේ ආපෝ ගුණයේ කෙරළ කට කටට කෙලෙයිනීම කඳුළු එකතු වීම ආදියත් කෙරේ පඨවි ගුණයේ ඇඟ බර ගතිය, තද ගතිය සහ සෑල්ලු ගතිය නොතේරේ. මේ ගුණ තේරෙන අතරතුර එක විටම කිසිත් නොතේරේ. සිත කිසිම අරමුණක් නැති වාසේ තේරේ. දර්ශනපතියේදී කිසිම දෙයක් නොතේදී මා කරගෙන යන ස්වභාවය එලෙසම කරගෙන යන්න උපදේශක් පතමි. හොඳ කරගෙන යන විදිහ කරගෙන යන එක තමයි උපදේශය. වෙන මොනවාක් කරන්නේ මේ පෑදීදියට බොරදී එකතු කරන්න එපා. ඕම යන්න දෙන එකයි තියෙන්නේ. ඒ කියන්නේ මේකෙදී මේ මේ ප්‍රකාශය ඇත්තටම සතුටු වෙන්න ඕනේ මේ ප්‍රකාශ කරන එක ගැන. මේකෙදී කියන්නේ මේ ಗುಣ තේරෙන අතරතුර එක්කිටම කිසිත් නොතේරියාම නුගුණයක් කියලා සමහර කට්ටිය හිතන. නුගුණ කියන්නේ පිස්සු කියලා කියන්නේ. නෑ පිස්සුවක් නෙවෙයි ඒක හොඳයි. ඒ මොකද මම යන ඇති වෙච්ච වෙලාව. මම හිතියනම් තක්කාය දිත්තේ තිබුණනම් මේක ධාතු ගුණ මේක හොඳයි මේක නරකයි මේක උණුසුමයි කියලා තියෙනවා. දැන් ඒක මේ මොහොතකට නැති වෙලා. මෙතෙක් කල සංසාරේ ගෙනාවු එක්කන මොහොතකට මිනිහා පච වෙලා. දැන් අපි අහන්නේ ආය වෙල්ඩින් කරලා පුරුද්දලා ගෙනත් තියාගන්නද කියලායි ඔය අහන්න හදන්නේ. මේ ಗುಣ තේරෙන අතර එවිට කිසිත් නොතේරී. හිත කිසිම අරමුණක් නැති වාසේ තේරේ. දර්ශන පසේදී කිසිම දෙයක් නොතේරේ. මේ ප්‍රශ්න අහනකොට මම මේක කියනකොට මේ ලියන මනුස්සය හිතනවාද මේ මේ ප්‍රශ්න අහන මිනිහට බයිනවයි කියලා. නෑ ඒක නෙමෙයි මේක මතු කරපේකන මම සතුටු වෙනවා. මේ වගේ මේ මේ රම්බඩ පාස් එකේ වගේ කාර් අරගෙන යනකොට රෑ නూరుෙලිය යනකොට දැන් මේ රම්බඩ පාස් එක හදලා තියෙනවා කියලා ආරංචියක් හම්බුණා. අන්න හරි අපරාධ නැත්තම් මගේ නිදර්ශනයේ හොඳයි ඒ පරණ ක්‍රමයේ. එහෙම යනකොට මීදුම් බාලා තියෙනවනේ රෑ මේ හරි පටුයි පාර වාහන දෙකකට වේගෙන් ඇවිල්ලා යන්න වෙනස ඒ පැත්තේ යන ඩ්‍රයිවර්ස්ලා හරි එක වේගක යන්නේ හැම වෙලාවෙම බලාපොරොත්තු කරනවා අඩි 10ක් ඇතුළත ඊගා වාහනේ එන්න පුළුවන් කියලා. ආවොත් ඒකට ලෑස්තිලා යන්නේ මොකද එකක් කන්දේ අදින්නේ උඩ එන වාහනේට ඉඩ දීලා කන්දේ එකන හැම වෙලාවෙම බේරගෙන යන්නේ. මෙන්න රෑ යනකොට එකක් තමයි ඒ ඩ්‍රයිවර්ලා කඳුරට ඩ්‍රයිවර්ලා දාන්නේ. වාහනයක් ආවොත් කාටවත් දොස් කියලා වැඩක් නැහැ පෙරළුණොත් හත් දවසේ දාන දෙනකම් පෙරලෙනවා ඊට නඩු වැඩ නැහැ නේ ඊට පස්සේ ඒක නිසා ඒකට දැන් පෙරලා ගන්න නැති එක කරන්න ඕන කියලා. ඒකට ලකුණක් තියෙනවා. මොකක්ද දන්නවද? හෙඩ්ලයිට් එක මෙහෙම කඳු කන්දේ කපලා ගන්නකොට ඈත එනේ හෙඩ්ලයිට් එක වටේට වදිනව වෙනවා. මීදුමටත් පේනවා ළඟ තියෙන කඳු වලට එනකොට එයා දන්නවා තව නොබෝ වේලාවකින් වංගුවෙන් දෙකේ වාහනයක් එනවායි කියලා. අන්න වගේ නිවන් ලබන්නත් ඉස්සෙල්ලා සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඉස්සෙල්ලා නැති වෙන බවට ලකුණු පෙන්නනවා. මෙන්න මේ වගේ තැනකටයි උඹ යන්න හදන්නේ කියලා. ඉතින් එතකොටම අඬහව ගන්න ගෙදර යනවා නම් වැල්ඩින් පොලට දුවනවා නම් ඉතින් උන්දට නිවනක් හම්බෙන්නේ නැහැ. දැනගන්න ඕනේ ළඟදී වාහනේ හම්බෙන්නේ හදන්නේ මේ එන බවට ලකුණ තමයි. අර හෙඩ්ලයිට් එක වදිනවා වගේ පේනවා වෙලාවක ඉඳපු ගමන් මම එන්නේ. නිින්ද ගිහිලත් නැහැ. මැරිලත් නැහැ. හැබැයි ඒ වෙලාවේ මොන වුණාද කියන්නත් බෑ. ආන් එහෙම නිකන් මේ විස්තර කරගන්න බැරි චිත්තක්ෂණ වගේක් එනවා. හැබැයි හොඳට දන්නවා ආයේ නැගිටට පස්සෙත් අවුලක් සංකීර්ණතාවයක් නැහැ. හැබැයි හිස් ගතියක් තියෙනවා. මොනවත් නැති එක. ඉතින් මේකට මූණ දෙන්න හොඳ සීලයක් කලින් තියෙන්න ඕනේ. හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන්න ඕනේ. එහෙම නැති කෙනා හිතන්නේ මේ අමනුෂ්‍ය බලවේගයක්. එහෙම නැත්නම් මේ මුඛයකට හරි හේතු කරනවා මේ. ඒ නිසා සරුවත්ඥාන්ත මතක් කරන්නේ එතෙන්ට යනකොට කිසිම දෙයක් සැක හිතන්න බැරි විදිහට අනෙක් සීලු විචල්්‍ය සාධක සාතික වෙලා තියෙනවා. එතකොට මේක නැවත නැවත එන්න පටන් ගන්නවා. ඇත්තට ඒ වෙලාවේ තමයි ඔය සම්පූර්ණ ඇඟයි හිතයි දෙක එකලස් වෙලා ඒ දෙන්නට දෙන්න එකතු වෙලා වැඩ කරන වෙලාවක් අපි කිසිම සම්බන්ධයක් නැහැ. ඒක නිකන් මේ ඔබ නැතක් මේ වැඩේ යනවායි කියන්නේ හොඳම නිදර්ශනය. දැන් මම ඉඳගෙන මේකට දැන් අම්මලා තාත්තලා හිතන්නේ දරුවෝ හදන්න ඕනේ කියලා. නිකන් දැම්මොත් උන් නැහැ දෙරි කියලා නිකන් දරුවෝ හිතන්න ඕනේ. මල වාතේ අම්මලා තාත්තේ කොයි එකටත් ඇඟිලි ගහනවායි කියලා ඒ මිනිහට පේන්න බෑ. පොඩි උන්ට පේන්න බෑ. අම්මලට අයියා නෑ නෑ අපි ඇඟිලි ගැහුවේ නැත්තම් මොන් හැදෙන්නේ. ඇත්ත තමයි හඳිනව ගහන හොද්දයි ගහන්න නැති හදන දරුවා හොඳ නැහැ කියලා කියනවා. නමුත් ওই බල්ලෝ බලල්ලෝ බටව හදන ගියා මොනම දෙයක්වත් නැහැ. ඔය කණ්ඩ දිග දීලා පැත්තකට නිකන් ඉන්නේ. අර බල්ලගේ බලු ගතිය කොහොමදත් හිටිනවා.